ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මභානි ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජනීය වෙන්නවත්තේ රත්නජෝති ස්වාමින්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කොළඹ 3 6 වන පටු මත පදිංචි ප්‍රේමින්ද ප්‍රනාන්දු මහතා සහ ඩිල්රුක්ෂී ප්‍රනාන්දු මහත්මිය කුරුණෑගල මීගම පාර සැනසුම මාවත අංක 21 33 නිවසේ ජේ.එම්. ස්වර්ණලතා ජයතිලක මහත්මිය ධර්මදේශනාවේ අද මාතෘකාව සංයුක්ත නිකායේ මාතුගාම සංයෝගයේ මාතුකාම වර්ගයේ මාතුගාම සූත්‍රයේ සහ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 පදං චස්සන ලබති ඉමේහි කෝ භික්ඛවේ පන්තේ අංගේහි සමන්නාගතෝ මාතු ගාමෝ ඒකාන්ත අමනාපෝ හෝති උදිසස්සති සාදු සාදු සාදු සදහවත් පින්වත ධර්මානුශාසනාව සඳහා මාත්‍රකා වශයෙන් තෝරගත්තේ සංයුත්ත නිකායේ මාතුගාම සංයුත්තයෙහි මාතුගාම වර්ගයේ මාතුගාම සූත්‍රය හා පොදිස සූත්‍රයන් දෙකමයි මේ සූත්‍ර දෙකෙන් පැහැදිලි කරන්නේ ස්ත්‍රියව පුරුෂයාට එපාවන කරුණු පහක් ස්ත්‍රියව පුරුෂයාට ප්‍රිය කරවන කරුණු පහක් ඒ වගේම පුරුෂයාට නැත්තම් පුරුෂයාව ස්ත්‍රියට ප්‍රිය කරන කරුණු පහකුත් පුරුෂයාව ස්ත්‍රියට අප්‍රිය කරන කරුණු පහකුත් ඒ ගැනයි මේ සූත්‍ර දෙකෙන් කරුණු කියන්නේ සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දේවරාම් වෙහෙරේදී භික්ෂු මහා සංඝ දුවන අමතා දිනක් මේ සූත්‍ර දේශනාවන් දෙකම සිද්ධ කළා. මහණෙනි අංග පහකින් යුත් ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් අමනාප වෙනවා. ප්‍රිය නැති වෙනවා. මොනවද මේ කරුණු පහ? නච රූපවා හෝති. ස්ත්‍රිය රෝමත් නොවීම. නච භෝගවා හෝති. ස්ත්‍රිය ධනය නැති කෙනෙක් වීම, දිලිදු කෙනෙක් වීම. නච සීලවා හෝති. ස්ත්‍රිය දුසිල් කෙනෙක් වී නම් දුස්සීලන. අලසෝච්ච හෝති. ස්ත්‍රිය කම්මැලි කෙනෙක්ද? පදංචස්සන ලබති. පිදිමියාට දාව ප්‍රජාව නැත්තම් දරුවෝ නොලබන ස්ත්‍රියක් නම් වඳ ස්ත්‍රියක් නම් මෙන්න මේ අංග පහෙන් යුක්ත ස්ත්‍රියව ඒකාන්තයෙන්ම පුරුෂයාට එපා වෙනවා. පුරුෂයෙකු අකමැති වන කරුණු පහක් ස්ත්‍රියකගේ. ඔය කරුණු පහ. නැච රූපේ රූපවා හෝති, නැච භෝගවා හෝති, නැච සීලවා හෝති, අලසෝච හෝති, පදංචස්සන ලබති. ස්ත්‍රිය රූමක් නැත්නම් ලස්සන කෙනෙක් නෙවෙයි නම්. ඇය ධනවත් කෙනෙක් නෙමෙයි නම්. ඇය සිල්වත් කෙනෙක් නෙමෙයිද? ඇය කම්මැලි කෙනෙක්ද? ඇය වඳද? මේ කියන කරුණු පහෙන් යුක්ත ස්ත්‍රියට ඒකාන්තයෙන්ම ඒකාන්ත අමනාපෝ හෝති පුරුෂාස. පුරුෂයා ඒකාන්තයෙන්ම කැමති වෙන්නේ නැහැ. ඔහුගේ මනාපභාවයට විරුද්ධයි. ඒ වගේම තමයි පුරුෂයා ස්ත්‍රියගේ කැමැති වන ලක්ෂණ පහ. රූප වාච හෝති, භෝග වාච හෝති, සීල වාච හෝති, දක්ඛෝච හෝති, අනුලසෝ. පදංචස්ස ලබති. ඇය රෝමත් නම් ඇය ධනවත් නම් ඇය සිල්වත් නම් ඇය අලස නොවනව නම් ඇය දරු ඵල පිහිටි දඩුවන් බීකල හැකි කාන්තාවක නම් මෙන්න මේ කරුණු පහ යම් කාන්තාවකට තිබෙනවද ස්වාමියා ඇය කෙරේ ප්‍රිය වෙනවා මේ මාතුගාම සූත්‍රයෙන් පෙන්වන ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රියව පිරිමියාට පාවන කරුණු පහ තමයි ඔය. පිරිමියාට ස්ත්‍රියව ප්‍රිය කරන කරුණු පහ හා එපා කරන කරුණු පහයි ඔය. ඕකම තමයි අනිත් පැත්තට. පුරුෂයාව ස්ත්‍රියට පාවන කරුණු. යම් කිසි පුද්ගලයෙක් පිරිමියෙක් රූපවත් නැත්නම් ලස්සන නැතිනම් ඔහු ධනවතෙක් නෙමෙයි නම් ඔහු සිල්වත් කෙනෙක් නෙමෙයි නම් ඔහු කම්මැලි කෙනෙක් නම් ඔහු වඳ පිරිමියෙක් නම් ඔහු වඳ පිරිමියෙක් නම් ස්ත්‍රිය කැමති වෙන්නේ ඒ පුරුෂයාට පිරිමියා ලක්ෂණයිද පුරුෂයා ධනවත්ද ඔහු සිල්වත්ද කම්මැලි නොවනවද ඔහු හොඳ දරුපල්ල පිහිටි කෙනෙක්ද? අන්න එහෙමනම් එයාට ස්ත්‍රිය කැමති. වර්තමානයේ අපි කල්පනා කරලා බැලුවම් සමාජයේ හුඟක් මේ පවුල් අවුල් වී ඕනවොන් අතර ලබන්දියාවට බාධක ගැන ඒම විමසා බැලුවම දෙදෙනාගේ වෙන්වීම මේ එකක්වත් බලපාලා නැහැ. බැලුවම බොහොම ඕලාරික. කතා කරන්නවත් තරම් දෙයක් නැති කරුණු තමයි දෙන්න අමනාප වෙන්න හේතු වෙලා තිබේ. ජංගම දුරකථන භාවිත මේවා නිසාද හුඟක් බිරින්දව ස්වාමියාට ප්‍රශ්නයක් සැකයි. සාමියාව බිරිඳට සැකයි එක ප්‍රශ්නයක්. අද අපිට පේනවා. නමක තරුණ තරුණියන් විවාහ අපේක්ෂිත යෞවන යෞවනියෝ අවම වශයෙන් ඔවුන් දෙදෙනා තුලම අවබෝධයක් නැහැ. මේ එකට ජීවත් වෙන්න ජීවිත කාලයේම ලක්ෂණට යුග දිවි ගත කරන්ට බලාපොරොත්තුෙන් එක්වෙන්ට ඉන්න දෙන්න. දෙන්න ලෝක දෙකක. දෙන්නගේ මතේ ජංගම දුරකථන හැම මොහොතකම ඉදලද වහා ජංගම දුරකථනේ ක්‍රියාත්මක කරගෙන එහි තුල තමයි නතර වෙලායි. දෙදනාට දෙදනාගේ අවශ්‍යතා ඕමනායි පාකම් රුචි අරුචිකම් මනාපමනාප බව මේ කිසිම දෙයක් ගැන සාකච්ඡාවක් නැහැ. ජාන්තර සූත්‍ර වගේ සාමාන්‍ය මට්ටමකට අද මේ යුගදි විගත කරන තැනට වැටිලා. මිනිසෙක් වුණාම පිරිමියෙක් වුණාම තමන්ගේ මූලික ලක්ෂණ ටික මේ බුදුහාමුදුරුව පෙන්වනවා. සාමාන්‍යයෙන් යම් කිසි ප්‍රියමනාප භාවයක් තිබෙන්නට ඕනේ පිරිමියෙකුගේ. ඔහුගේ කඩව සම්බම්, ඔහුගේ දේහදානී බම්, ප්‍රියමනාප ස්වરૂපේ ඒකයි තමයි ඒ වගේම යම් කිසි ධනයක් ජීවත් වෙන්නට මොදලක් තියෙන්න ඕන. බෙදෙන නඩත්තු කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. දරුමල්ලන් පෝෂණය කරන්න හැකියාව යම් පිරිමියෙකුට තිබෙන්න ඕනේ. ඔහුගේ ආර්ථික ශක්තිය අනුව තමයි ඒ පවුලේ පැවැත්ම. බිරිඳගේ දරුවන්ගේ නඩත්තු දෛනික ජීවිතයේ විය හේකම් කොච්චර දේවල් තිබෙනවද කරන්න. එනිසා යම් ස්ථාවර ආදායමක් ස්වාමියෙකුට පිරිමියෙකුට තිබෙන්න ඕන. විවාහකයෙකුට තම බිරිඳව දරුවන්ව නඩත්තු කරන්න ආර්ථික ස්ථාවරයක් තියෙන්න ඕන. ඊළඟට බොහොම වැදගත් එකක් තමයි සිල්වත්කම්. මිනිසයා, පිරිමියා, පුරුෂයා, ගෙදර ගෘහමූලිකයා නිරන්තරයෙන් හික්මනු කෙනෙක්, සංවද කෙනෙක් වෙන්නට ඕන. තමන්ගේ ස්වාමි දුවණිය, තමන්ගේ පවුලේ අය දරුවෝ ඒ අය සමග මේ කුටුම්බ පෝෂණය ඊටාම ප්‍රියශීලීව මනාපභාවයෙන් බැඳීමෙන් ඒ කටයුතු කෙරෙන්න ඕනේ. අතම් පිළිමි තමන්ගේ ස්වාමි දුවණිය සිටිද්දී වෙනත් ස්ත්‍රීන් කන වෙනත් මාගමුන් කඩා ගමන් කරනවා. ඒ ඊටම නුසුදුසු ක්‍රියාවක්. එතකොට මේ පිරිමි කෙනා තමන්ගේ ස්වාමි දුවනේ සිටිද්දි වෙනත් කාන්තාවන් කරා ගමන් කරනවා නම් එය ඊටාම භයානක ප්‍රතිඵලගෙන දීම. අසංවර කෙනෙක්, දුස්සීල කෙනෙක්. කම්මැලි නොවෙන්න ඕනේ. පිරිමියෙක් වුණාම කටිසරබ හොඳ දුවලා පැනලා කඩිසරව කටයුතු කරන්නට හැකියාව තිබෙන්න ඕන. ගෙදර දොරේ වැඩ කටයුතුද? වතු පිටිවල වැඩ, ව්‍යාපාරවල වැඩ, තමන්ගේ රැකියා ආයතනයක පෞද්ගලික ආයතනයක නම් ඒ අදාළ කටයුතු. යම් නිෂ්පාදන ක්‍රියාවලියක සිටින කෙනෙක් නම් ඒවා ඒ කරන්න ඕන කටයුතු. මේ හැම දෙයක්ම සියලු කටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ක්‍රියා කරන්න ඕනේ. හැම වෙලාවම කම්මැලි කමෙන් දැන් සීතලයි දැන් බඩගිනි දැන් රස්නේ දැන් බඩ පිරුණා දැන් නිදිමතයි මේ වගේ කරුණු කියමින් හැම විටකම කාරණා කාරණා කල් දමන කෙනා එයා උදාසීන කම්මැලි කෙනෙක් එයා දියුණු වෙන කෙනෙක් නෙමෙයි එවැනි ස්වාමියෙකු පිරිමියෙකු සමග මේ දෛනික ජීවිත විවාහ ජීවිත ගත කරන්න කාන්තාවට නෙමෙයි කාටත් බෑ නිතර නිදා ගන්න හිටියොත් ප්‍රය වෙනකන් දවල් වෙනකන් සමහරු නිදා ගන්නවා. නිින්දට ප්‍රියයි. මේ නිින්ද අපට අවශ්‍ය වුණා පමණ ඉක්මවලා. නිදා ගන්නට යාමෙන් වැඩ කටයුතු සියල්ලම කොයිතරම්නම් අතපසු වෙනවද? කොච්චර වැඩ කටයුතු අපේ අදාළ වෙනවද? ඇතම් මිනිස්යාගේ ජීවන පැවැත්ම බැලුවම මහා රැ වෙනකන් ඇහැරලා ඒකලන් කිසිම වැදගත්කමකට උවමනාකට නෙමෙයි නිදිමනන්නේ. රූප බලන්ට විවිධ අනවශ්‍ය දේවල් නරඹන්ට සංගීත ප්‍රසංග එලිමාන් සම්දර්ශන නොයේ ආටක නාටක පසුපස දුවන මහරය වෙනකන් කැදිසාරන ඉන්පසු දවල් වෙනකන් නිදා ගන්න එරමුදුන් වෙන කම් නිදි. ඊටාම අවසනාවන්ත ජීවිත. කලින් නිදා ගන්න. අලුයම පිපිදෙන්න. ප්‍රබෝධයෙන් උද්‍යෝගයෙන් දවස ගෙවන්නට අලුයම පිපිදී වැඩ කරා. සූර්ය උදාවට පෙරව නැගිටලා. ගෙදර දොරේ වත් පිටියේ වැඩ කරන්නේ මොනවා හරි දෙයක් වවන්න. තමන්ගේ ආර්ථිකය හදා ගන්න පුළුවන් දෙයක් වවන්න හිතව ගන්න. මොන මොන හරි ආදායමක් ලැබෙන විදිහට කටයුතු සැලසුම් කර ගන්න. එහෙම වුණාම තමයි දියුණු වෙන කෙනෙක් ඒ ගෙදර බොහොම ක්‍රියාශීලී කෙනෙක් ඉන්නවා වෙන්නේ. ගෙදර ප්‍රධානය නිතරම කම්මැලිව වැඩ කටයුතු කල් දමමින් අතපසු කරමින් කල්මර මර ඉන්නව නම් ගෙවල් දොරවල් සාමකාමී වෙන්නේ නැහැ. ආහාර ප්‍රශ්න බලපානු නොයෙක් නොයෙක් කරුණු කාරණා බලපානවා. කොයි දෙයකට ආර්ථිකයේ වැදගත් ආර්ථික අපහසුතා හීනතා ඇති වුණාම කොයිතරම් ගැටලුමක් වෙනවද එහෙනම් කම්මැලි පිරිමියෙක් හිටියොත් ගෙදරක ආර්ථික දියුණුවක් ලැබෙන්නේ නැහැ හැකි කෙනෙක් වෙන්නට ඕන එසඳා නිරෝගීව හොඳ මන සෞඛ්‍ය සම්පන්නව ඉතාම පිරිසිදු ජීවිතයක් ගත කරන්න ඕන වසවිස බනවනම් මද්‍රව්‍ය බනවනම් නොයෙක් විදිහේ අනවශ්‍ය දේවල් පාවිච්චි කරනවා නම් වසවිස කමින් රසකාරක කමින් බොමින් මේ ශරීර සෞඛ්‍ය හීන කර ගන්නවා නම් එයාට පුළුවන් කමක් නැහැ දරුවෝ බිහි කරන්න. එයාගෙන් දරු සම්පත් ලැබෙන්නේ. හරියම කනගාටුයි. ලංකා සමාජයේ බැලුවම මේ හැදෙන වැඩෙන තරුණ දරුවන් බොහොමත්ම අපේ හැදෙන වැඩෙන මේ තරුණ ළමයි ඉතින් මේ දරුවෝ ගෑනු දරුවෝ මේ ළමයින් වඳ භාවයටපත් වී තිබෙනවා. මේක සමීක්ෂණයක් කරන්න කාලය හොඳයි. පිරිමි දරුවන් තරුණ හැදර වැඩන පිරිමි ළමයි කී දෙනෙක් නම් සියයට කී දෙනෙක් වඳද සමහර විට කාන්තාවටම දොස් කියනවා වඳ ස්ත්‍රී කියන වඳ පිරිමිත් තියෙනවා නිරෝගීව ශක්තිමත්ව සෞඛ්‍ය සම්පන්නව හොඳට වෛද්‍ය උපදෙස් අරගෙන මේ ලෞකික ජීවිතේ ඉතා හොඳින් ගත කරන්නට පිරිමියෙක් වුණාම නිතරම අභියෝග වලට මුහුණ දෙන්න තියෙනවා හැම තැනකම පෙරමුණ ගන්න වෙනවා ගෙදර දොර රැකී ආයතනය රැකී ආයතනය තමන්ගේ හැම තැනකදීම ඔහුට පෙරමුණ ගන්නට වෙනවා. ඔහුට වගකීම් දරන්නට වෙනවා. එහෙනම් ඔහු කම්මැලි වෙලා, උදාසීන වෙලා, දිලිඳු වෙලා මේ ගමන යන්න බෑ. විවාහ වෙන්න ඉන්න කෙනෙක් ගම් දෙකකින් සුසු විවාහයක් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් පිළිමේ එයාට ස්ථාවර ආදායමක් තියෙන්න ඕන. ඉන්න ජග්දුරක් තියෙන්න ඕන. මේ දෙයක් දරුවන් නඩත්තු කරන්න පුළුවන් විදිහට ආදායමක් උපයන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් අද ඒව බලන්නේ නෑ හුඟක් අය. අනුන්ගෙන්ම යපෙනවා. සමහර අය දෙමාපියන්ගෙන් යපෙනවා. සමහර පවුල් අපි දකිනු ළමයි දෙතුන් දෙනා ඉන්නවා. රැකියාවකට යන්නේ සමහර පිළිමි. තමන්ගේ බිරිඳට පහර දෙමින් බිරිඳගෙන් උදුරගෙන කනවා. බිරිඳගේ රැකියාවට යවන ඇයගේ වෙහෙස මහන්සිය මුදලට අලෙවි කරවලා ඒකෙන් ජීවත් වෙන පිරිමි. බිරිඳගේ හම්බ කරන අය ඉන්නවා. සමහර දරුවන්ගෙන් හම්බ කරගෙන කනවා. හැකියාවකට යන්නේ හොඳට අතපය තියෙනවා. ශක්තිමත්කම තියෙනවා. හැකියාව තියෙනවා. කම්මැලිකම. ලැජ්ජ නැතිකම බය නැතිකම බොහොම එක පැත්තකින් නූගත්කමද මොකද්ද කියන්න තියෙන්නේ සමහර තේදෙමි අපි දකිනවා රැකියාවක් කරන්නේ අතප්පයක් කොල්ලන්නේ ආදායමක් උපයන්නේ බෙදෙදගෙන්ම කන දරුවන්ගෙන් හම්බ කරගන්න එක එක්කනාගෙන් ඉල්ල ගන්න නැතිනම් තමන්ගේ දෙමාපියන්ට කරදර කරනවා. ඇතැම් අය තම වයෝවෘද්ධ දෙමාපියන්ගෙන් හම්බ කරන් කන පිළිමි ඉන්නවා. හරිම කනගාටු. එනිසා එවැනි පිළිමි සමාජයට නොගැලපෙන අය. කාන්තාවුත් එහෙමයි. කාන්තාවක් වුණාම යම් රූප ශෝභාවක් තියෙන්න ඕන. ප්‍රේමනාප බවක් තියෙන්න ඕන. එහපත් අලංකාන දකින දකින නැති පෙනවන රූප සුන්දරියක් නොවුනට කමක් නැහැ. Tamange තියෙන රූපේ හොඳට ඕම ඇති. හැබැයි පිරිසිදුවට ලස්සනට ඉන්තු. බොහෝ කාන්තාව අපි දකිනවා අලුතෙන් දැන් වර්තමාන මේ කොණ්ඩෙට Tamange හිසකෙස් තෙල් තෙලක් ඔලුවට දමලා මනාව කොණ්ඩ පීරලා සුදුසු ක්‍රමයකට ඉන්නවා අපිට පේන්න බැහැ. බෞතර කාන්තාවෝ අපි දකිනවා කොණ්ඩ කඩාගෙන ඉන්නේ. ගමන් බිමන් යන්නේ කොණ්ඩේ කඩාගෙන. මේ ගෙදර ඉඳගෙන නිදි පැදුරෙන් නිදි ඇඳෙන්න කියලා යනවා වගේ සමහරු යනවා. ඉතින් ඒක හොඳ එකක් නෙමෙයි. කොණ්ඩ කඩාගෙන පාර තොටේ යනවා. මානසික පිස්සුවක් තියෙන ඇත්තම එහෙම දුවන්නේ. කොණ්ඩේ බැඳ ගන්න. මොනවා හරි සුදුසු තැනක් හිතට ගන්නවන්න. හොඳට ප්‍රියමනාපව අඳින්න. ලක්ෂ කෝටි ගණන් වියදම් නොකලට කමක් නෑ. කෙලුට පෙරාගෙන, කුණු පෙරාගෙන, දාඩිය ගඳ ගහගෙන සමාද කාන්තාවෝ ඉන්නවා. නාන්නෙත් නෑ. පිරිසිදු කම ඕනේ. ලස්සනට ඉන්න ඕන. හොඳට කාගෙත් සිත් නෙත් සිත් පිනවන විදියට රූපරාජනයක් රූප සුන්දරියක් නොවුනට කමක් නැහැ. තියෙන රූපේ හොඳට රැති ඒක ලස්සනට Taman හොඳට මොහොතයක් විලාසිතාවක් අනුගමනය කළාට වරදක් නැහැ. ගිහි පින්වත්තුන් වශයෙන් ඒකේ කිසි වරදක් කියන්න බෑ. ඔබට ලස්සනට ඉන්න පුළුවන්, හැලට වැරට ඉන්න පුළුවන්. ඒක දෝෂයක් නෑ. නමුත් ඉතින් ජීවිතය මේ ශරීරය හැඩවැඩ කර කර කොච්චර තිබ්බත් වැඩක් ඇති එකක් නෙවෙයි හැම එනිසා රූමත් බව කියන්නේ මහා කාන්ති කඩා හැල්ල දිව්‍ය අපසන්නාවක්ම වෙන්න ඕනේ කියන එක දෙමි. තීන රූපේ තිරසෙන්දුවට ලක්ෂණට හොඳ තීන්න. ඇඳලා පැලඳලා ඉන්න. සමහරයි ලක්ෂණ වැඩි කර ගන්නට කියලා තීන ලක්ෂණත් නැති කර ගන්න. තමන් සමහරට ස්වභාවයෙන්ම ඇතම් කාන්තාවන්ගේ ලස්සන රූප ශෝභාවක් තියෙනවා. නමුත් ඒක තවත් අලංකාර කරගන්නටේ කියලා කරන වැඩ වලින් කියනවා තීන ලස්සනක් නැහැ කියලා. අත් වශයෙන් මේක හරි කල්පනා කරන්න ඕන. සමහර අය විලාසිතා කරන විදිහ බැලුවම නුසුදුසු තත්ත්වයක් පේනවා. පමණ ඉක්මෝලා මූණ සායන් අතවගෙන අලවගෙන සඳ වෙන්නේ මූණ කරගන්නට වෙන්න ඇති. වේදුනුවන් ඇයි බඹ කියන එක ඇති කොට ගන්න තියෙන ඇයි බඹ උලල මොනවා හරි පාට ඇඳගෙන ඉරිවලින් ඉරක් ඇඳගෙන කළු පාට වේදුන්න වෙන්න සවුමට ඇඳගෙන ඉතින් වේදුන්නක් නම් පාට හයක් විතර තියෙනවනේ තියෙන ඇයි බඹ උලල කළු පාටෙන් සායන් ඇයි බඹ තිබ්බට හරියන්නේ නැහැ එතකොට ඒක වේදුනු වෙන්නේ නැහැ නාදලුවන් දෙතොන් ඒක කියන්නට රතු පාට තීන්ත දෙතොල් වල උල මේ නියපතු වල කකුලේ ඇඟිලි වල අදයක් නියපතු වල ඇඟිලි වල නියපතු පාට කරන ඉස්සර අපි දන්නේ රෝස පාට රතු පාට වගේ තීන්ත ගාපු අය ඉන්නවා වර්තමානයේ තද පොළ පාට සායන් උලන නියපතු වලට මේ දේවල් උලනවා. හුඟක් මේ සායන් වර්ග වලින් මූණ ආලේප කරනවා. මූණ ලස්සන කරනවා කියලා ඉතින් මොනවද ටිකක් කරනවා. හදවත නම් කිසිම ලස්සනක් නැහැ. රෝමකම රැකගන්න කියලා යම් යම් විලාසිතාවන් අනුගමනය කළාද ඒ විලාසිතාවන් වල Tamante ගැළපෙන උචිත අනුචිත භාවයක් හිතන්න අමාරුයි. ඒ සමහර අය තමන්ගේ වයසට වඩා තරුණකම පෙන්වන්නට යම් විලාසිතා කරන හැඳුම් අඳිනවා. මේ විශේෂයෙන් වයසකයි. අවුරුදු 80කට කිට්ටුයි. තරුණකම රැකගන්න බෙහෙත් වුණා. තරුණයෙකුගේ ශරීරයක් ලක්ෂණක් ගන්න අවුරුදු 80 වෙච්ච මිත්තනිය බෙහෙත් බොනවා විටමින් බොනවා ලක්ෂණ වෙන ඒ වුණාට ඉතින් මේ හැමරැලි ගැහිම, වයෝ වෘද්ධ වීම, සිය කල්පනාව අඩු වීම, ඕවා වළක්වන්න බැයි ඒ ස්වභාවික දේවල්. කාන්තාවක් වුණාම ප්‍රියමනාප වෙන්න. ඇතම කාන්තාවන් කොණ්ඩ පීරන්නේ. මූණ හොදන්නේ. දත්තික මදින්නේ. නාගන්නේ නැහැ. කිලුට පෙරාගෙන, දාඩිය පෙරාගෙන, ගඳක ගහින්. ඉතින් කොහොමද ගෙදර කෙනෙක් ඉන්නේ? කතා කරන්න අනවශ්‍ය දේවල්. දත්ම දෙන්නේ මූණු හොදන්නේ නාන්නේ නේ කොණ්ඩ බැඳ ගන්න තෙල් ටිකක් දාලා පීද ගන්න. එහෙම මොකක් නැහැ. ඔහි ගස්කල් වගේ සමහර කාන්තාවෝ ඕන එකට එපා එකට ගැළපෙන නොගැළපෙන කෙසේ වෙතත් මෝස්තරව නම් ඉන්නවා. රෝමස්කම රැක ගන්නටේ කියලා හොඳ හොඳ දේවල් කරනවා. ඒ වුණාට බැලුවම මෝහිනී වගේ. කිසිම කලෙලියක් නැහැ. කොණ්ඩේ ගැට ගහ ගන්න. ගමන් බිමන් යනවා, වාහනවල යනවා, යතුරු පැදිවල යනවා, කොණ්ඩ කඩාගෙන. පටාචාරාව නම් දරුව මැරුණා, ස්වාමියා මැරුණා, අම්මා තාත්තා සොහොයුරා මැරුණා. ඒ ඔක්කොම Tamange කියලා මිය ගිය අය වෙන්වීමේ දුකෙන් සිහිසුන් වුණා. ඇය මහපාරි පිස්සුවෙන් දුවන්ට උනා. කොන්න කඩාගෙන ඇඳුම් නැතුව දුවනවා. සීහිය කල්පනාව නැහැ. ප්‍රිය විප්‍රයෝග දුක ශෝකේ දරා ගන්නට බැදුවා. ඒ වර්තමානයේ අපේ කාන්තාවන්ට එහෙම ප්‍රශ්න නැහැ. පාරේ දුවන විදිය බැලුවම මෙයාගේ ලොකු බබාව ගඟේ ගාගෙන ගිහින් අච්චර වෙතිකන්නේ පොඩි බබාව කුස්සගෙන ඉන්න මාත්‍යව ණයක් කාලා එහෙම එකක් නැහැ දුවන දිවිල්ල හැටියට අපිට හිතෙන්නේ ඒකයි මේ කොණ්ඩ කඩාගෙන දුවන. පටාචාරාව වගේ වෙන්න යනවා. ඇය නම් එහෙම පාද දිව්වා. ඒ සිහිසුන් වුණා. ඇයගේ මනස විකෘති වුණා. තමන්ගේ කිව්ව ඔක්කොම අහිමි වුණා. ඒ දුකෙන් ඇය දුක් වුණා, ශෝක වුණා. දැන් මේ නූතන අපේ කාන්තාවන්ට එහෙම ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේක විලාසිතාවක් කරගෙන දරුවොත් ඒ වගේම කොණ්ඩ කඩාගෙන පාද යනවා. පන්සල් වෙනවා. ආගමික වැඩවලට සහභාගී වෙනවා. සමාජයේ ගැවෙසෙනවා. කොණ්ඩේ පීරගෙන හොඳට තෙලක් ඔළුවට ගාන ලස්සනට මනාපව ඉන්න ඕනේ. රූප ස්වභාව ලස්සන කරගන්න කිව්වේ මේ හැමදාම මේ ශාරීරික ස්ථිරයි කියන ශරීරයේ පිනව පිනව ඉන්න නෙමෙයි. යම් කිසි කාන්තාවක් වුණාම යම් රූප ස්වභාව ප්‍රියමනාප භාවය ප්‍රසන්න භාවයක් තියෙන්න ඕනේ. උඟාක් කිලුටු ඇඳගෙන කිලුටු පොරවගෙන දාඩිය ගඳ ගහ ඉන්නවා. ඉතින් ඒක ඉතාම භයානක එකක්. මොකද සෞඛ්‍ය පිළිහෙන. කාන්තාව නාම ලස්සනට ඉන්න. භවභෝග යම් කිසි දෙයක් ඇය සතුව තියෙන්න ඕනේ. ඇයටත් කිසියම් මිල මුදලක් ආදාය මාර්ගයක් අතේ තියෙන්න ඕනේ. ඒකට මොකක් හෝ රැකියාවක් පිළිගත හැකි රැකියාවකට යන්න. මිරිඳක් වුණාම කාන්තාවක් වුණම තමන්ගේ අතේ මිටි කීයක් හෝ තියෙන්න ඕනේ. ඒ නිසා ඇය රූප ස්වභාව රැක ගන්නවා වගේම යම් ආර්ථික ස්ථාවරයකුත් හදා ගන්න ඕන. සොයන්න කියාවන් කරන කාන්තාව ඉන්නවා. අපිට පරිසරය අනුව අපි ජීවත් වෙන වටපිටාව අනුව අවශ්‍යතාව අනුව අපිට පුළුවන් යම් ව්‍යාපාරයක් යම් ආදාය මාර්ගයක් සඳහා පටන් ගන්න. අපවීම කැපවීම ඕනේ. අනලස් වෙන්න. අනලස් වෙන්න. අලස වෙලා බෑ. කම්මැලි වෙලා බෑ. දැන් සීතලයි, දැන් බඩගිනි, දැන් රෑ වුණා, දැන් බඩ පෙරුණා, දැන් අවුව වැඩි, ඒවා මොකක් කී කියන වෙලාවක් නැහැ. ඉක්මනින් වේගයෙන් වැඩ කරන්න ඕන. Tamanට, දරුවන්ට, ගෙදරට, බිරිඳට, සැමියාට, ඥාතීන්ට, දෙමාපියෝ ඉන්නවනම් දෙමාපියන්ට මේ ඔක්කොටම වැඩ කරෙන්න ඕනේ අපි. යුතුයකම් ඉටු වෙන්න ඕන. සමාජයේ තපියන්න ඕන. එනම් නිරෝගීව, ලක්ෂණ ප්‍රියමනාපව තවත් මොනවා හරි සමාජයකට සමාජයට ගැළපෙන දෙයකට යන්තයෙන් තුන අනවශ්‍ය ගමාභිමාන නැතු අනවශ්‍ය දෙස කාලේ කා දමන්න නැතු හොඳ දේ කරන්න අත වශයෙන්ම බිරිඳව එපා වෙන කාන්තාවව එපාවන ස්වාමියෙකුට එපාවන කරුණු පහක් මේ කියන්නේ පිරිමියේ අකමැති වෙන කරුණු පහක් ගෑණියකදී ගෑණියක් පිරිමියගේ අකමැති කරුණු පහක් ඒකයි මේ මාතුකාම සූත්‍රය හා පුරුෂ සූත්‍රයෙන් අපට කියලා දෙන්න. මිනිසෙක් වුණාම ප්‍රියමනාප වෙන්න. ඒ වගේම ආර්ථිකයේ අපේ මිත්‍රේ මුදලක් තියෙන්න ඕන. අනුන්ගෙන් ඉල්ල ඉල්ල ගන්න බෑ. අනුන් දෙන දේම බලන් ඉන්න බෑ. ආදායමක් උපය ගන්න ඕන. හුඟක් හොඳට වැඩ කළා. දියුණු වෙන්න ඕන. ඔය ඇමරිකාවේ ධනාපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන් මැතිතුමාගේ මෑණියෝ ධෛර්ය සම්පන්නව වැඩ කළා. එතුමියගේ ස්වාමියා සුරාවට ලොල් වූ කෙනෙක්. ඔහු තම බිරිඳවගේ දරුවන්ගේ ආරක්ෂාව, ඒගොල්ලන්ගේ පෝෂණය, රැකවරණය ඒ කිසිවක් ඔහු තැකුවේ නැහැ. ඔහු සුරාව බමින් මාත්‍රි වැරදි වැඩ කර කර හිටියේ. නමුත් මේ මේ මේ මිනිසයාට දරුවෝ දෙන්නේ පුතාලා දෙන්නේ රොනල්ඩ් රේගන් මහත්මයා හා එතුමාගේ අයියා. අර අම්මා ස්වාමියාගේ බීමත්කම නිසා ස්වාමියාගේ වගකීම් පැහැර හැදීමේ වැඩ කටයුතු නිසා මේ අම්මා තීරණය කරා මේ ළමයි දෙන්න මං හදා ගන්න ඕන හොඳට. ස්වාමියාගේ බීම නවත්තන්න මට බෑ. ඔහු ඒ පැත්තෙන් ගියත් මම මගේ දරුවෝ හොඳින් හදා ගන්න ඕන. ඒ නිසා ඇය මොකද කළේ? ගෙවල් වල උයන්න පියන්න ගියා. ගෙවල් වල වැඩ කරන්න ගියා. වැඩ මෙහෙවර කළා. ඒ උපයාගත් මුදල් වලින් දරුවෝ දෙන්නට ඉගෙනුවා. සැමියා කරන කන් දෙනකම් බලන් හිටියේ නේ. ඔහු සුණාවට නැඹුරු වී විනාශයටපත් වුණු කෙනෙක්. නමුත් මේ කාන්තාව තම දරුවෝ දෙන්නගෙන හිතුවා. ඒ නිසා ඒ ශක්තිමත් ධෛර්යයෙන් වැඩ කළා. ගෙවල් වල වැඩසටහනකම් කළා. උපයගත් ධනෙන් ඇය ළමයින්ට ඉගෙනුවා. ඒ අම්මා ධීරිය වන්තව ධෛර්ය වන්තව ඒ කටයුතු කළා. අවසාන ප්‍රතිඵලය කුමක්ද? වැඩිමල් පුතා ගුවන් නියමුවේ. දෙවෙනි පුතා ජනාධිපති. ඇමරිකාවේ ජනාධිපති රොනල්ඩ් රේගන් මැතිනි. අන්න ඒ එතුමාලට ඒ තත්ත්වයට එන්න පාන කැපුවේ අම්මා. ගුණවත් බුද්ධිමත් නැනවත් විරෝධාරමාවක් උදානකාන්තාවක් ඒ වගේ කොච්චර අපේ සමාජයේ ඉන්නවද අපේ සමාජය සම කාන්තාව හරියට දුක් විඳිනවා ඇය රැකියාවට යනවා අලුයම පිබිදෙනවා උයනවා පිනනවා ස්වාමියාගේ කිසිදු සාධාරණත්වයක් රැකවරණයක් නැහැ බලන්න පිට වෙන්න කෙනෙක් නැහැ කාන්තාව ධෛර්යයෙන් උපයනවා සම්බ කරනවා රැකියාවට යනවා නිදි මරනවා වැඩ කටයුතු කරගන්න කොහොම හද රැකියාවට වාර්තා කරනවා එහෙම. එහෙම ඉන්නවා. මහන්සිලා උපිනවා. රෝමත් තම සමහරයි ආභරණ කරගන්නවා. තමන්ගේ උඩඟු සම ඇති කරගෙන ලෝකෙට පේන්න හැසිරෙනවා. ඒක මහ සමහරයි සමාජ විරෝධී නීති විරෝධී ධර්ම විරෝධී වැඩවලටත් පෙළඹෙනවා. එහෙනම් අපි ඔක්කොටම වැදගත් වෙන්නේ සාර්ථක අඹ සැමිය. දෙදෙනෙකු සිටින ගෙදරක දෙන්නම දෙන්නම මේ ಗುಣධර්ම වල ඉන්න ඕනේ. ස්වාමියා බිරිඳ දෙදෙනා තුලම යම් කිසි ප්‍රියමනාප භාවයක් රූප ස්වභාවයක් දෙන්නගේ තියෙන එක වරදක් නෑ. දෙදෙනාටම යම් ස්ථාවරයේ ආදායමක් තමන්ගේ ජීවිත ගත කරන්න විහිදම් කරන්න යම් ආදායමක් උපය ගන්න ඕන රැකියාවක් වෘත්තියක් කරන්න ඕන දෙන්නම මේ ආර්ථික ස්ථාවරය ගොඩනගා ගැනීම හරි වැදගත්. ඒ කලාම අලස වීම දෙන්නම කම්මැලි නැතුව දෙන්නම උනන්දුවෙන් ධෛර්යයෙන් වීර්යයෙන් දුර බලලා වැඩ කරන්නට ඕන. දෙදෙනාම දෙදෙනා උත්සාහයෙන් උනන්දුවෙන් ධෛර්යයෙන් කැපවීමෙන් දෛනික ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්න ඕන. දෙන්නම කන්තරම උද්‍යෝගයෙන් ධෛර්යයෙන් කටයුතු කළොත් හොඳ ස්ථාවරයක් ගොඩනගා ගන්නට හැකි වෙනවා. දෙන්නම සතුටෙන් දෙන්නම ප්‍රීතියෙන් දෙන්නම ධෛර්යයෙන් වීර්යයෙන් ඔවුන් නොමුන් දුක සැප බෙදාගෙන සමම දුක සැප බෙදා ගන්න ඕනේ. හැම කෙනාම හැම බිරිඳක්ම හැම සැමියෙක්ම තම තමන්ගේ වගකීම් හරියට ඉටු කරන්නට ඕන. ස්වාමියා කියන කෙනා කොහොම කෙනෙක්ද? බිරිඳ කියන කෙනා කොහොම කෙනෙක්ද? දෙන්නට දෙන්න අවංකව විශ්වාසයෙන් කැපවීමේ මේ ගමන යන්තෝන්. එක්කෙනෙක් කම්මැලි වුණොත්, එක්කෙනෙක් උදාසීන වුණොත්, එක්කෙනෙක් දිනුනේ මග අහුරුවත් කොහමද කොට යන්නේ? වෛරයෙන්, තරහවෙන්, ක්‍රෝධයෙන් පරිගැනීමේ අපි වැඩ කරන්න හොඳ නැහැ. නිතරම අඬදබර කෝලහල ගෙවන් වල. ස්වාමියා කියන එක බිරිඳට තේරෙන්නේ නැහැ. බිරිඳ කියන එක ස්වාමියාට තේරෙන්නේ නැහැ. ඉතින් කාලයක් ගිහින් තමයි ප්‍රශ්න මතු කරගෙන අඳ දබර කරගන්නව කෝලහල කරගන්නව බොහොම අනවශ්‍ය දේවල් කියව ගන්නව එහෙම කොච්චර මේ සමාධිය තියෙනවද ඒවා ඊට නුසුදුසු වැඩ කාන්තාවක් තුළ රෝමත් බව පරිසර බව සිල්වත් බව මේවා තියෙන්න ඕනේ යම් කිසි ධනයක් ස්ථාවරයක් තියෙන්න ඕනේ කාන්තාවක එවැනි කෙනාට ඇය ඇය හොඳ මවක් වීමේ වාසනාව ඇත තියෙනවා. ඒ සඳහා පිරිමි පක්ෂයෙන් හොඳ සහයෝගය ලැබෙන්න ඕන. ඒ වගේම කාන්තාව ප්‍රේමනාපව, රෝමත්ව, ධනමත්, සිල්වත්ව හොඳ ශක්තිමත් ප්‍රජාව බිහි කළ හැකි කාන්තාවක් වෙන එක තමයි උතු. අන්න ඒක තමයි අපි හැමෝම ඉස්මතු කර ගන්නට ඕන. හොඳට ඉස්සරහට යන්න ඕන. අත්ත වශයෙන්ම ස්වාමියා බේරින්ද දෙන්න සම සමව මේ ජීවන ගමනේ බර දෙන්නම දරන්න ඕන. ස්වාමියාට පමණක් ඔක්කොම පටවල බෑ. දරුවෝ ගැන බලන්න ඕනේ, කඩේ පිල්ල යන්න ඕනේ, නොඑක් නොඑක් සමාජයේ වැඩවලට යන්න ඕනේ. ඉතින් එහෙම යන්න පරිසරය ඉඩ හදා ගන්න ඕනේ. ඒ කොහේ ගියත් Tamanට ආදායම හීන කර ගන්න හොඳ නෑ. හැම විටකම අපේ සියල්ල අපේ මේ වැඩ රඳව ගන්න වෙන්නේ මේ ආර්ථික ස්ථාවර. හොඳ ආර්ථික ස්ථාවරයක් ගොඩනගා ගන්න ඕන. ධෛර්යය, වීර්යය, අධිෂ්ඨානය ඒවා තමයි අවශ්‍ය කරන්නේ. එනම් සාමයෙන්, සමගින්, සතුටෙන්, සන්තෝෂයෙන් ජනතාව සතුටු කරන විදියට දරුවන්ට සැනසීම ලැබෙන විදියට දමාපියෝ කටයුතු කරන නම් හරි වැදගත්. ඒත් වශයෙන්ම මේ මාතුගාම සූත්‍රය ඊටාම හොඳට මඟ පෙන්වනු. ස්වාමියෙකුට බිරිඳකට දෙදෙනාට තමන්ගේ මේ ලස්සන ජීවිතය හොඳින් පවත්වාගෙන යන්න. ඇත්ත වශයෙන්ම හොඳ අවබෝධයක් තියෙන්න ඕන. කාන්තාවක් වුණාම නිරන්තරයෙන් ප්‍රියමනාපව සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ශක්තිමත්ව පිරිසිදුවට යම් ස්ථාවර ප්‍රතිපදාවක් අනුව කටයුතු කරන්න ඕනේ. ලෙඩෙක් වෙන්නේ නැතුව නොයෙක් විදිහේ ලෙඩ රෝග බෝකට ගන්න නැතුව හොඳ සෞඛ්‍ය සම්පන්න ශක්තිමත් කාන්තාවක් වෙන්න ඕනේ. පිරිසිදුකම ඒක අවශ්‍යයි. මනාප ප්‍රියමනාප ආකාරයට ඉඳ කටයුතු කරන්න ඕනේ. ඒ ඒ ඒ ඒ ලක්ෂණ වලින් යුක්ත නම් සැමියෙක් ඒකට කැමති වෙනවා. ඒ වගේම සැමියෙක් වුණාම බොහොම ප්‍රියමනාපව, සිල්වන්තව, ගුණවන්තව, ධෛර්ය සම්පන්න, වීර්යී හොඳට ධෛර්යයෙන් ශක්තිමත් අනාගතේ ගොඩනගා ගන්න පුළුවන් කරමින් තමන් සන්නද්ධ වෙන්න ඕනේ. ඉතින් හැම කෙනාම දියුණු වෙන්න ඕන, ස්ථාවර වෙන්න ඕන. ගෙයක් දොරක් ඉන්න තැනක් ආදාය මාර්ගයක් මේවා හදා ගන්න ඕන. ඒවා සදා ධෛර්ය උත්සාහය කැපවීම තමයි වැදගත්. අපිට පුළුවන් තරම් අපි දියුණුවට යන්න ඕන. කැමියා බිරිඳ අතර බැඳීම ලෙන්ගතුකම ඉතාම අවශ්‍යයි. මොකද පිරිමියෙක් කාන්තාවට කැමති වන කරුණු මේ කරුණුම තමයි කාන්තාව පිරිමියට කැමති වෙන්නේ. පිරිමියා ලස්සන නම් පිරිමි කෙනා අන ලස්සන නම් යම් ධනයක් තියෙනවා නම් ඔහුට ප්‍රජාව බිහි කරවීමේ ශක්තිය තියෙනවා නම් ඉතින් කොච්චර වැදගත්ද කාන්තාව ඔහු කෙරේ මනාප වෙනවා සමහර පිරිමි නිරන්තරයෙන් කපිස්සෝ වගේ සුරාව උදේ නැහැඳ වෙනකම් බීගෙන දුම් බොනව හරියට බුලත් පිට කාගෙන කටපඩික්සන් වගේ සමහරුන් කිසි පිරිසිදු කමක් නැහැ. සිහියපත කල්පනාව නැහැ. සමහර පිරිමින උදේ ලම්බනවා. බීජ සුරුට්ට බොනවා. ගන්ධ සුරුට්ට බොනවා. ගන්ධක ගහ ඉන්නවා. නාන්නේ නැහැ. අපිරිසිදුයි. ඉතින් එහෙම එහෙම මිනිස්සුත් එක කවුද ඉන්නේ? ගන්ධක ගහ කුණු වෙවි අපිරිසිදුව ඉන්නේ පෙරේතයෝනි. ඒ පෙරේත ලක්ෂණ. නාන්නේ නැත්තේ, දත් මදින්නේ නැහැ, කොණ්ඩේ රවුල කපන්නේ, මූණ හොදාන්නේ නැහැ, ඇඳුමක් හොදගන්නේ නැහැ. ප්‍රියමනාපව ඉන්නේ නැහැ. එහෙම උන් ඉන්නේ නැත්තේ පෙරේත ලක්ෂණ. පෙරේතයෝ නාන්නේ. පෙරේතයෝ අපිරිසිදුයි. පෙරේතයෝ නිරන්තරයෙන්ම කෙලසොට්ටු කබ කඳුළු මිනිස්සු ඉවසලන ඕවා තමයි කන්නේ. ඉතින් ඇතම් පිරිමි ඒ වගේ පෙරේත ලක්ෂණ පානවා. ඇතම් කාන්තාවොත් එහෙමයි. සමහර කාන්තාවෝ සමහර පිරිමියයි හරි ප්‍රියමනාපව හරිම සතුටින් හරි පිරිසිදුව විධිමත්ව ලක්ෂණට ජීවිත පවත්වාගෙන යනවා. ගේ දොර හරි ලක්ෂණයට පවත්වාගෙන යනවා. පත්ත පිටි මිදුල හරිම ලක්ෂණයට තියාගෙන ඉන්නවා. ඒ නිරෝගී ශක්තිමත් අනලස්කාන්තාව ශක්තිමත් අනලස් පිරිමි ඉන්න සමාජය කොයි තරම් විචිත්‍රද විචිත්‍රද වැදගත්. අපි අපේ ජීවිතවලට හොඳ අර්ථයක් දෙනවයි කියන්නේ. හොඳ සාර්ථක ජීවන පැවැත්මක් ගත කරන්නේ. ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ මේ මාතුගාම සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ යම් කාන්තාවකගේ දුර්වලතා පහ පිරිමියාට එපාවන පිරිමියා අකමැති වන දුර්වලතා වැරදි පහක් මේ පෙන්වලා දුන්නේ ඒව හදා ගන්න ඕන යම් යම් විදිය ඔබගෙත් මේ අඩුපාඩු තියෙනවා නම් ඔබ හදා ගන්න අපි කැත මම කැතයි මම විරෝපී මම ලස්සන නෑ මං උස කෙනෙක් නෙමෙයි මම පැහැපත් කෙනෙක් නෙමෙයි කිය කි සමහර කාන්තාව දුක් වෙනවා දුක් වෙලා වැඩක් නෑ ලස්සන කියන්නේ මේ කාන්ති කඩා හැලෙන රූපෙට විතරක් නෙමෙයි. තමන්ගේ පිරිසිදු පැවැත්ම, වචන, ක්‍රියා, තමන්ගේ සංයමය, ඒව තමයි ආභරණ. මලිත්‍යා දුච්චරිතං, මච්චේර මනතම් මල. යකඩේ උනත් මලකඩ කනවා. ඒ නිසා කම්මැලිකම, උදාසීනකම මේවා අපේ ජීවිත හැල්ලු කරනවා. අපි ඒව සඳහා උද්‍යෝගයෙන්, උනන්දුවෙන්, ප්‍රබෝධයෙන්, සන්තෝෂයෙන් හොඳ ලක්ෂණ ජීවිතයක් ගෙවන්න ඕනේ. පිරිමියෙක් වුණාම පිරිසිදුවට ඉන්න, ලස්සනට ඉන්න, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න වෙන්න, Tamange වගකීම තේරුම් ගන්න, ජම් මුදලක් හදලක් උපයන්න, උපයන මුදල් නැති නාස්ති කරන්න එපා. විනාශයටද දමන්න එපා. ආර්ථිකය කඩාගෙන විනාශ කරගෙන සමහරු කොයිතරම් අනාථ වෙනවද? සමහරු Tamanට දරා ගන්න බැරි තරම් දේවල් කරන්න යනවා. ඉරහඳල්ලන්ට යනවා. තේම වුණාම අතරමං වෙනවා. ජීවිත කඩා හැලෙනවා, පවුල් කඩා හැලෙනවා, ආර්ථිකේ බිඳ වැටෙනවා, උන්ගෙට දැන් අහිමි වෙනවා. දුස්සීලකම, නොහික්මුණුකම, අසංවරකම, සද්ධාව නැතිකම, සංයමයේ නැතිකම මේවා නිසා කොයි තරම්මද පවුල් අවුල්ද සාමේ බිඳලද බිඳද සැමිය කාකොටා ගන්නවද දරුවෝ අනාථද මොන තරම් දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවද එනිසා බුද්ධිමත්ව හොඳ කල්පනාවෙන් ස්වාමියා බිරිඳ දෙතන අතර ලිංගතුකමින් බැඳීමෙන් මේ ජීවන ගමන ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ දෙන්නටම අවබෝධය තියෙන්න ඕනේ. සමපඤ්ඤා සාර්ථක සමියෙක් සාර්ථක බිරිඳක් නාම බුද්ධිය තියෙන්න ඕනේ. දෙන්නටම දෙන්න ගැන අවබෝධ කරගන්න හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. දෙන්නට දෙන්න ත්‍යාගශීලී වෙන්න ඕනේ. දෙන්නට දෙන්න ශ්‍රද්ධාව පැහැදීමෙන් යුක්ත වෙන්න ඕනේ. එහෙම හිතියොත් තමයි සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ. මේ මාතුගාම සූත්‍ර දේශනාව ආපුරුෂ සූත්‍රයෙන් බුදුහාමුදුරු පැහැදිලි කරලා දෙනවා. කාන්තාවක් කෙරේ පිරිමියෙක් ඇලෙන්ට බලපාන කරුණු පහක්, පිරිමියා කෙරේ කාන්තාව මනාපවන ඇලෙන්ට හේතු වන කරුණු පහ. මේ කාරණා කරණ අවබෝධ කරගෙන ලක්ෂණ ජීවිතයක් ගත කරන්න. ඔබට ඒ සඳහා තුනුරුවන්ගේ බලයේ ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඔබ හැමදෙනාටම සැනසීම ලැබේවා. සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේද ධර්මදේශනාවේ දායකත්ව මීට වසර 13කට පෙර පරලෝසපත් තිල්දා ප්‍ර ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබහණි ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ වහන්සේට දුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු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 6 වෙනිදා බදාදා රාත්‍රී අට ධර්මානුශාසනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපි මනුස්ස ජීවිතයේ තුලදීත් අපි මෙවැනි බිලී කොකු 6කට අහු වෙනවා ඒ බිලී කොකු 6 හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ආයතන 6 දේශකයන්න් වහන්සේ පූජනීය දිද්දිනී විමල සංක ස්වාමීන් වහන්සේ දිව්‍ය දහමින් පිරි සුපින්වත් ජන සමාජයක් උදෙසා රසගුණයෙන් පිරි ආර්ය කිරිවිතින් ගෙනෙන තවත් බැතිමර සත්කාරයක් අප ලෝතුරු තථාගතයන්න් වහන්සේගේ